ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහායි මේ අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්කවේ අරිය ශාවකෝ ඉති පටි සංචික්කති යේච දිට ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච දිට ධම්මිකා කාම සංඥා යාච දිට සම්පරායිකා කාම සංඥා යේච දිට ධම්මිකා රූපා යේච සම්පරායිකා රූපා යේච ditta dhammika රූප සංඥා යේච සම්පරායිකා රූප සම්මා සංඥා උබය මේතං අනිච්ඡං යද නිච්ඡං තං නාලං අභිවදතුං නාලං අභිනන්දිතුං අභිවදතුං නාලං අජ්ජෝසිතං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා ඒ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච වටිනා සූත්‍රයක් වෙන ආනන්ද සප්පාය සූත්‍රය ඉදිරින් තියාගත්තේ. ඇත්ත වශයෙන්ම කියනවා මේ සූත්‍රය අනුව නැත්නම් මේ සූත්‍රය මුලින් තියාගෙන කරන දෙවෙනි වැඩමුළුවයි මේ මේ මේ කොටා මේ හරිය අපි 45 වෙනි වැඩමුළුවට ඉස්සරහට ගත්තා. නමුත් මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම නිම කරගන්න බැරි නිසායි, පරිවෙච්ච නිසායි අපි මේ සූත්‍රයේදී තවත් මේ වැඩමුළුවේදී මේ සූත්‍රය අනුම දිගට ගැඹුරට යන්න ඕන නිසායි මේ සූත්‍ර මිදිරින් තියාගත්තා. කෙසේ නමුත් කාටත් සූත්‍රය පිළිබඳ මූලික හඳුන්වා දීමක් අවශ්‍ය නිසා මූලක පටන්ම විස්තරය අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ වෙනකොට මේ වැඩමුළුවේදී පවා සර්වචන් වහන්සේ විස්තර කරු තාලෙට යම් කිසි කෙනෙක් සම්පූර්ණ පෘථග්ජන කෙනෙක් ධර්මේ නාහපු කෙනෙක්, සතිය නොපිහිටපු කෙනෙක් දවසක බණක් අහලා හරි, කල්යාණ මිත්‍රෙක් දැකලා හරි යතීරුම් ගත්තොත් මේ ධිට ධම්ම වශයෙන් මෙලෝ වශයෙන් ලෝකයා අඹා යන පසුපස්ස යන මේ කාමයට ඒ වගේම මතු අනාගතයට බලාපොරොත්තු වෙන කාමයක් කියලා මේ දෙවාකාරයෙන්ම තියෙන කාමෙමයි ඒ වගේම ඒ කාමයෙන් අයින් වෙලා අබිනිෂ්ක්‍මණය කරලා කාය විවිකේ ලබාගෙන යම් කිසි තැනක ඒ ලබාගත් කායික විවේකය සාක්ෂාත් කරන අදහසින් ඇත්තක වහගෙන එක තැන් උනාට පස්සේ ඒකේ නාට තීරණව කාම වස්තු නැතහැරියට ක්ලේශ කාමේ බැට දෙනවා නැත්නම් කාමයේ අතහැරියට කාම සංඥාව බැට දෙනවා කියන. ඉතින් ආට ඊට පස්සේ සිද්ධ වෙනවා අර අතහැරපු කාම වස්තුන් පිළිබඳව කාම සංඥාවෙන් අයින් වීම සඳහා නීවරණ ධර්මයන් එක්ක සඩනකට එහෙම නැත්නම් යුද ප්‍රකාශයකට එළඹෙන්න බලාපොරොත්තු නැති විදිහට කාමයේ අතහැරියට කාම සංඥාව වැඩ කරන හැටි අවාසිදායක විදිහට යෝගාවචරයට පේන්න පටන් ගන්නවා. ඒ නිසා උඟක් යෝගාවචරෝ එතනදී සටන පාවා දීලා ආපහු කබලේ ලිපට වැටෙනවා වගේ කාමෙටම වැටෙනවා. කලාතුරකින් කෙනෙක් ඒ කාමයේ අතහැරියට කාම සංඥා වෙනම සටනකින් ශික්ෂාවකින් අතහැරිය යුතු බව බුදුබණින් ඇහුවොත් එයා දිගින් දිගටම ඒ අපි කිව්වොත් කාමයේ අතහැරීම සීල ශික්ෂාව කියලා කාම සංඥාවෙන් අතහැරීම සමාධි ශික්ෂාව කියලා ඊට උසස් එකක් කියලා දිගින් දිගටම දිගින් දිගටම බණ භාවනා කරනවා. එහෙම කරගෙන යන වෙලාවේ යම් වෙලාවක ඒ එළඹිච්ච පෙළඹිච්ච පිරිසෙනුත් එක්කෙනෙක් දෙන්නෙක් බොහොම සුළු ප්‍රතිශතයක් ඒ නීවරණ ධර්ම කාම සංඥාවල් ඉක්මවට පස්සේ යාට හොඳ පෙරදැක්මක් හම්බ වෙනවා. හොඳ පිරිසිදු දර්ශනයක් පහළ වෙනවා. ඒ දර්ශනය අනුව ඒ කිනාට ආස්වාද ප්‍රසවාසී හෝ පිම්බීම හැකිලිම හෝ නැත්නම් සක්මනේ හෝ මේ රූපේ කියන්නේ මොකද්ද කියන එක රූප ධර්ම පිළිබඳව පිරිසිදු විස්තර කරන්න පුළුවන් ගතියක් රූපෙට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් මේකේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා රූප වශයෙන් හොල්මන් කරන මහා භූතයන්ගේ ස්වභාව වැටෙන්න පටන් අර ගන්නවා කලින්ට වඩා. ඒ වැටෙන්න පටන් අරගත්තට පස්සේ එතනදිත් මේ ආනෙන්ජ සප්පායේ සූත්‍රයේ සර්වචනාංශේ තියාගත්ත තේමාව අනුව ඉන්ජන කම්පන ස්පන්දන පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉන්ජන කියලා කියන්නේ සැලෙන ගති, කම්පන කියලා කියන්නේ සිංහල පොත් කම්පන කියනවා, ස්පන්දන කියලා කියන්නේ ස්පන්දනය. මේ වගේ පහළ වෙන නිසා අර හොඳට නීවරණ පහ කරපු වෙලාවක ශාන්ත භාවයක් තිබුණට මේක නැවත නැවතත් ඒ නීවරණයන්ගෙන් තොර තත්ත්වෙ ඉන්නකොට නොසිතු නොවිරු ආකාරයට රූප ධර්මයන්ගේ නැත්නම් පඨවි ආපෝ තේජෝ වා ධාතුන්ගේ කම්පන කිපිච්ච ස්වභාව පේන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ රූප ධර්මයන්ගේ සුවිශේෂී රංගනයක් නෙවෙයි තම තමන්ගේ ඉඳුරම් ප්‍රණීත වීම නිසා අවධානය ඇතුළට යොමු වීම නිසා වෙනදා නොදැක්ක විදියට සාංශුද්ධෙන් ආශාසී මුලැඳාක දක්වන්න පුළුවන් වෙනවා ප්‍රසවාසී මුලැඳාක දක්වන්න පුළුවන් වෙනවා ඒ විදියට මුලැඳ අග බලනකොට එන ශබ්ද එන වේදනා එන හිතවිලි සියල්ලක්ම වෙනතට වැඩිය සාංශුද්ධෙන් දැක ගන්න පුළුවන් වෙනවා ඉතින් ඒ ඉන්ද්‍රිය ප්‍රණීත භාවය නිසා ඇතිවෙන ඒ රූප ධර්මයන්ගේ අතිරේක රංගණය යෝගාවචරයා <clears throat> බය කරනවා සමහරලාට නොසිතු බලාපොරොත්තු නොවිච්ච දෙයක් නිසා සැක කරනවා ශ්‍රද්ධාව පිරිනවනවා එහෙම නැත්නම් හිතනවා මේ වාත අමාරුවක් ඇවිල්ලා නැත්නම් පිත් අමාරුවක් ඇවිල්ලා සෙම් අමාරුවක් ඇවිල්ලා කියලා <clears throat> අර ධර්මතා වැඩි වැඩියෙන් පෙනීම අමාරුවක් කරගන්නවා නම සර්වචනංශ මේ ධර්ම දේශනා කරන්නේ ඒක අමාරුවක් කර නොගෙන කාය ජීවිත নিরপেক্ষව දිගට භාවනා කරන්නට අවශ්‍ය උපදෙස් දෙන්නයි එහෙම නැත්නම් ඒක යෝගාවචරයා එහෙම දැනුවත් වෙලා ගියොත් <clears throat> යම් ප්‍රමාණයකට කම්පන චංචල කරගෙන ඊට පස්සේ සංහිඳියාවකට යනවා අපි ඊයේ ධර්මදේශනා නිම කරන වෙලාවේදී මේ සංහිඳියාව වරණගා ගත්තේ පඨවි ආපෝ තේජෝ වාතෙන් වාත්‍ය පඨවි ආපෝ තේජෝ වායෝ කොටාසෝලින්තර අභ්‍යවකාශයට හිත වැටීමක් කියලා. හිස්තැනට හිත වැටීමක් කියලා. ඉතින් හිස්තැනට වැටෙනවත් එක්කම විශාල විනාශකාමකයක් සිද්ධ වෙනවා. තමයි මෙතෙක් හිතාහිටපු මේ මගේ ඇතුළත මේ මගේ පිටත කියපු කොටස් සීමාවල් දරා ගන්න බැරුව යනවා. ඒ වගේ මේ ධාතු වල හොඳ නරක අපේ නම් කරන්න ගියාට ධාතුන්ගේ හොඳ නරකක් ඇත්තේ නැහැ. ඒව ඒ වෙලාවට රංගන පවත්තලා යනවා. ඒ ඒ රංගනයන් අනුව අපි අපේ අගයන් ආඩම්බරයෙන් හැටියට එකකට ආරාධනා කරන එකට වෛර කරනවා. උණුසුමට ආරාධනා කරන වෙලාවදී සීතලට වෛර කරනවා. සීතලට සාදර වේලාවේදී උණුසුමට වෛර කරනවා. කම්පණයට සාදර වේලාවේදී නිශ්චල භාවයට වෛර කරනවා. නිශ්චලට සාදර වේලාවේදී කම්පණයට වෛර කරනවා. ඉතින් නමුත් ධාතුන් දන්නෙත් නෑ මේම වෛර කිරීමක්. ඒගොල්ලෝ මෙහෙම අපිට රිදවන්නත් නෙවෙයි මේ විදිහට රංගන කරන්නේ. කවදා හෝ යෝගාවචරයා ඒ ධාතුන් අතරමැද තියෙන පරිච්ඡින්න අවකාශය අජට අවකාශයට ගියොත් එයාට තේනවා අජට අවකාශයේ නැත්නම් හිස්තනේ මේ කින ද්වේතාවේ නෑ. හොඳ නරක හරි වැරදි උණුසුම සිසිලස කම්පන ජන්දල ගතිය සහ නිශ්චල ගතිය කුම්බන ගතිය හකුලන ගතිය කියනවා නැති ධාතු ස්වභාවයක් තියෙනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ එතකොට මේ යෝගාවචරයට සියලු දේම නිකන් ඇත්තප නැතුව යන දෙයක්. Taman ස්ත්‍රියාවක් පුරුෂයෙක් කියලා හිතහගත් ඒකෙත් මෙතෙන්ට ගියාට පස්සේ ඒකේ ඒ ලිංග නිමිති ආකාර කියන ඔක්කොම පුස්සක් බව තේරෙන්න පටන් ගන්නවා. manussකම තේරෙන්න පටන් ගන්නවා. එතෙන් දිහාට තමයි manussකම ඉතුරු වෙන්නේ. ඉතින් මෙහාට හැම වෙලාවෙම මම තරුණයෙක්, මම බාලයෙක්, මම පැවිද්දෙක්, මම උපැවිද්දෙක්, මම ස්ත්‍රියාවක්, මම පුරුෂයෙක් කියලා নানা ප්‍රකාරමේ ලේබල් එල්ලන්නේ මේ හතර මහා ධාතුන්ගේ තමයි. නමුත් මේ හතර මහා ධාතුන් දී වෙලා දී වෙලා දී වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා සූක්ෂම වෙලා වෙලා ගිහිලා ඒ අවකාශයට ගියාට පස්සේ ඔය මොකක්වත් අල්ලන්න හම්බෙන්නේ එල්ලන්න බෑ. මොකද එල්ලන්න බැරි ඒ රූප ධර්ම läග ගන්න තැනක් නැහැ. නගාදති කියන වචනේ තමයි සරුවචනසේ පාවිච්චි කරන්නේ. ඒ රූප ධර්ම එල්ලෙන්න තැනක් නැති වෙනවා. ඊට පස්සේ යෝගාවචරයා ඒ අවකාශ ධාතුවේ නැත්නම් රූපයන්ගේ අභාව ප්‍රත්‍යක්තියේ සමබර භාවය සමතුලිත භාවය ගණ්ඩ පුරුදු වෙනවා කියන එක අපි අර දේශන හතරකට පස්සේ අද කතා කරන නිසා සමහරෙකුට නුවණින් ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වුණා. නුවණින් දැන ගන්න පුළුවන් වුණාට කවම කවදාකවත් මොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ රූප ධර්මයන්ගෙන් තොර, ආරමුණකින් තොර, නිමිත්තකින් තොර තැනක සතියක් සමාධියක් පාතන්න පුළුවන් වෙයි කියලා. නමුත් එවැනි ආයතනයක් තියෙනවා. අන්නේ ආයතනයට යනකොට බය චකිත ගතිය නිකන් ඒ රුම් කඩක ඇවිදින්න වගේ මඩක හිටවපු ඉන්නක් වගේ සහලවන්න පටන් අර ගන්නවා. ඉතින් මේ යෝගාවචරය යම් තාක් තමන්ගේ ශරීරයට ප්‍රියමනාප කරනවා නම් රූපස්කන්ධයට, රූප ධර්ම වලට ඒ තාක් මේ අරූපයට, අවකාශයට ප්‍රිය කරන්න දන්නේ නැතුව නමුත් මේ භාවනාවේ තියෙන ශික්ෂාවේ තියෙන ආශ්චර්ය තමයි තමන් කැමති උනත් නැතුනත් ගොරෝසු රූප ධර්ම හරහා සියුම් රූප ධර්ම පාඩපත් වෙලා සියුම් රූප ධර්ම ගිවින් කිරීමේ අවකාශයට හිස්තැනට පරිච්ඡින්න අවකාශයට හිත යනවා. අන්න එතන ගිය වෙලාවේදී සබකෝල වෙන එක, ඊන්දාඩිය දාන එක, වක්කාර ගති පාල කරන එක, බය වෙන එක, නින්දට වැටෙන එක, ඇද්ද ගරින්න හිතෙන එක, එහෙම නැත්නම් හයියෙන් ආයෝස්ම අරගෙන අර නැති වෙච්ච රූප ධර්ම සරණ යන්නේක හරිම ලස්සන සුන්දර දෙයක්. ඒ අර පොඩි උන් අසුචිත් එක්ක සෙල්ලම් කරනවා වගේ. තමන්ගෙම මූත්‍රා කරගත්ත මූත්‍රාත් එක්ක සෙල්ලම් කරනවා. ඒක සීතල වෙනකන් සීතල වුණාට පස්සේ අඬන්න පටන් ගන්නවා. අන්නේ වගේ රූප ධර්ම පිළිබඳව නොදැක්ක පැත්තක් දැක ගන්නවා. අභාව ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව රූපයන්ගේ භාව ලක්ෂණ දැන ගන්නවා. සබ්භාව ලක්ෂණ දැන ගන්නවා. ගති දැන ගන්නවා. එතකොට මේ යෝගාවචරය අසුවිරු ඥානති කෙනෙක් නම් හොඳට තේරුම් ගන්නවා මේ රූප ධර්ම ඒ පුද්ගලයා කුප්පණ්ඩවත් කෙලස් උපදවන්නත් නෙවෙයි පහළ වෙන්නේ. ඒවා ඇති වෙලා නැති වෙලා යන්නේ න්‍යාය ධර්මයක් හැටියට. චිත්ත නියාම, ඍතු නියාම අනුව මේ පුද්ගලයා සමහරකට හොඳයි කියනවා, සමහරට නරකයි කියනවා. සමහරකට සුභයි කියනවා, අන්ට අසුභයි කියලා කියනවා. සමහර කොටස් මගේ කියා ගන්නවා, සමහර කොටස් මගේ නෙවෙයි කියා ගන්නවා. ඉතින් දේශ සීමා අරගල. ඉතින් වාද විවාද තුන් තුම් පේසුඤ්ඤං ආදි වශයෙන් දිගට මේ රූප ධර්ම වලට නම්පට බඳන්න ගියා ක්ෂණයකින්ම යෝගාචරයයකට අහුවෙල්ලක් අහු වෙනවා ඊට පස්සේ අරක අල්ලපු gedare ඉඩම මේක මගේ ඉඩම මේක ප්‍රිය දේ මේක අප්‍රිය දේ කියලා ඉති මනුස්සය දෙකට බෙදාගෙන ওই දෙක ගැටුමක් තමයි ලෝකේ තියෙන්නේ. අර අභ්‍යවකාශයට නැත්නම් අවරචින්නවකාශයට ගියාම මේකේ තියෙන පුස්ස තේරෙනවා. හරියට හීනෙන් Taman වැඩක් කර කර ඉන්නකොට හදිස්සියේ මේ වැඩේ කඩකප්පල්කාරී වෙලා බයේ තිගැස්සෙන වෙලාවේ ඇහැරියා පස්සේ තමයි තේරෙනවා අඩේ මේ බය වුනේ තිගැස්සුනේ හීනෙක. ඒක මේ අදාළ ජී ජීවිතේට ගැලපෙන්නේ නැහැ. නැගිටට පස්සේ දන්නවා මේ හීනේදී ඇත්ත වශයෙන් තමන් ආවේග ජනකව එකට සම්බන්ධ වෙලා වුණාට දැන්වත් ඒ ආවේග හිතේ රොසය මණ්ඩි ඉතුරුලා තිබුණාට හීනකට පස්සේ සේනවා මේ දත් මිටි කාගෙන හිටියට මේක හීනයක් කියන. එහෙම නැත්නම් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ දවසක ඒ අනාථ බින්නික සිටුතුමාගේ මිනි බිරියක් කුසියම්මත් එක්ක සෙල්ලම් කරගෙන හිටියා. ඒ කුසියම්මා මේ මිනි බිරියට ඉන්දියාප්පන් හදලා ඉතුරු වෙච්ච පිටි ටික අතර දුන්නා. ඉන්දියාප්පා මගේදී අන්තිම ටික බිරිකෙන්නේ නැහනේ. ওই ටික දුන්න පස්සේ මෙයා මේකෙන් බොනිකෙක් ඇදුවා. බොනිකෙක් හඳලා ඒක රෙද්ද කොතලා ඉතින් මෙයා බබා නලවනලව ඉඳද්දී එකපාරට අර පිටි බබා වැටුණා. වැටිච්ච ගමන් යාගේ අතපය කඩලා ගියා. හැඩි වෙනස් වුණා. ඉතින් අර පොඩි මිනිබිරි දැන් මොර ගහලා අඬනවා මගේ ඒ පිට දීතලිකාව. නැත්නම් පිටිවලින් හදාගත්ත මගේ දුව මේ මැරුණයි කියලා. ඉතින් දැන් කුස්සියේ අඩදබරේ. සර්වචනාංශේ වැඩලා. ඉතින් පිටුතුමා බැලුවා සද්ද ගෝසාව ඇහෙනවා. ඊට පස්සේ ළඟ ඉන්නකොට ගෑල පොඩක් බබා නතර කරගන්න කියලා මොන විදිහෙන් නතර කරන්න බෑ. පස්සේ ඒ සිට සමා කිව්වා එහෙනම් සර්වචනාසේ ඉඳද්දිම ඔඩොක්කොට ගේන්න කිව්වේ මෙයා ඔළුවේ අත බැඳගෙන අරනවා මගේ පිට දීතිලිකාව මල. ඊට පස්සේ සිට සමා ගෙනලා බලනකොට පේනවා වැඩේ බබා පිටි ටිකට දුව කියලා සංඥාවක් ඇති කරගෙන ශ්‍රී ලංකාවට හිටිය බබා මල බබා වැටුණා. වැටුණාට පස්සේ දැන් එයාට ඇති වෙච්ච අර බින්දී කිය වීදුරු මාලිගාව නිසා මොන විදිහකින් නැතර කරන්න බෑ. ඊට පස්සේ සිට සමා කිව්වා මේ අපි බුදු ආමසරන්ට අත් දවසේ දාන දෙන්න ඕනේ පුතේ. දැන් අඬලා බෑ. ඔයා ගිහිල්ලා වැඳලා ආරාධනා කරන්න බුදු ආමසරන්ට අත් වෙනි දවසේ වඩින්නේ කියලා අපේ පිට දීතලිකාවගේ හත් දවසේ දානෙට. බුදුරජාණන්සේ හත් දවසේ දාන්නට වැඩලා යං කිංචා රාමණන්ද කත්වා දජ්ජා දානං මහප්පලං කියලා මොන අරමුණු කරලා හරි කරන්නේ දාන දෙන එක වටිනවයි කියලා දැන් කියන්න බෑනේ මේ පිටතිචලිකාවකේ මලගිය ප්‍රාණකාරයට පිංදිද්ද වෙන්නේ කියලා. මැරිච්ච එක්කනට බින්දෙන මොන මගුලෙන් හරි ගමනේ දන් දීගුවාම බුදුහාමරණ්ඩ පාත්‍රේ බිරෙනවනේ. ඒ කාර්මණු කළා බුදුදහස බණක් කිව්වට පස්සේ අර බබා සංසිඳුණා. ඒක තියෙනවා ඔය පිට දීතලික වස්තුව කියලා විමාන වස්තු එකේ ඒක ඔය ගල්දී පන්දිසාන්දේ බොහොම ජයට විස්තර කරලා පෙන්නනවා. අපි දැනට ඉන්න බබාලත් ওই පිටි බබාලා තමයි. ඒ මැරුණට පස්සේ ඇඬුවට ඊගාවාත්මෙට ගියාම මේ බබාලා ගැන අඬන්නේ වෙන බබාලා ගැන අඬනවා. වෙන බබාලට අම්මා තාත්තා කියනවා. ඉතින් අර ඉන්න කන්නම් මේකේ Tamange බබා මැරිලා බබා නෙවෙයි කිව්වට පස්සේ ඒ බණ කියන කට්ටියටත් බණින්ට ඉඳ තියෙනවා. නමුත් මේක තමයි රූපයේ පිළිබඳව අල්ලගෙන ඉඳලා ඒ රූපයට අපි නමක් දුන්නට පස්සේ ඒ නම දීපු රූපේ වෙනස් වෙන ඕනම දෙයක් Tamanට තද බල චිත්ත පීඩාවක් ඇති කරනවා. නම් නොදුච්ච රූපවලට මොනවා වුණත් ගාණක් නැහැ. ඒක තමයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. නම් දීමෙන් තමයි නාමකරණයෙන් තමයි නැත්තම් අධිවචන සම්පස්සේ දුන්නට පස්සේ ඒ අධිවචන සම්පස්සේ දීපු එකන ඒකේ නිත්‍ය භාවයට ඉබේම වග වෙනවා. ඒ නිත්‍ය භාවයේ අනිත්‍ය වෙනකොට යාට ඒක දුකක් වෙනවා. එයාගේ ආත්මයට කෙනහිල්ලක් වෙනවා. ඒ නිසා යමක් මගේ කියා ගත්තොත් ඒක දඩයක් තමයි. ඒක කැඹිරිල්ලක් තමයි. ඒ දඩේ ඒ නම කියාගත්ත දේ වෙනස් වෙන හැම වෙලාවෙම ඒ පුද්ගලයා එකෙන් සැලෙනවා. ඒ මොකද තමන් ඒකෙන් කොටහක් නැත්නම් ඒකේ යම් ප්‍රමාණයකට තමන්ගේ තණ්හාව වඩා ගන්නවා, මානෙ වඩා ගන්නවා, සක්කාය දිට්ඨිය වඩා ගන්නවා. ඒකෝට මේ දේ කැඩෙනකොට අර තණ්හාවට තට්ටු වෙනවා. සක්කාය දිට්ඨියට රිදෙනවා. මාන්නෙට අවමානයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අර රූපය පිළිබඳ ඇඬුවට අඬන්නේ ඇත්තටම තමන්ගේ තණ්හාමාන දිට්ඨි නිසා. ඒ නිසා භාවනාවේදී මේ විදිහට තමන්ගේ කය පැත්තක් රත් වෙනවා පැත්තක් සීතල වෙනවා ඉඳපුවංග ඇසෙන්න පටන් ගන්නවා ඔළුවෙන් උඩ කැල්ල තියෙනවා යට කැල්ල නෑ වගේ හිතෙනවා එහෙම නැත්නම් පා වෙනවා පේනවා ඉතින් මේ වෙනකොට හැම වෙලාවෙදීම යෝගාවචරයට මට පේන අහන්න බලන්න යනවා ඇයි එහෙම මට වෙන්නේ කියලා නමුත් යෝගාවචරය දන්නවනම් මේ ටික දැකපු හීනයක් වාගේ එහෙම නැත්නම් අනාථපිණ්ඩික රජතුමාගේ මිනිවිරිගේ පිට්ට දීතලිකා වගේ තමයි මේ ශරීරය කියලා ඉතින් ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා ඒ ශරීරය කියලා අපි අල්ලාගෙන තියෙන්නේ මේ හතර මහා ධාතුන්ට. අජත්ත පඩවි ධාතු, බහිද්ධා පඩවි ධාතු, පඩවි ධාතු රේවේසා. ඒ ධාතු විභංග සූත්‍රයේදී සරුවචන්සේ සඳහන් කරනවා අභ්‍යන්තරේ පඩවි ධාතුවක් කියලා එකක් තියෙනවා. තද ගතිය, මෙලෙක් ගතිය, සැහැල්ලු ගතිය, බර ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය කිය. බාහිරෙත් තියෙනවා පඩවි ධාතු කියලා එකක්. ওই ලකුණු 6 තියෙන. ඒක හුදු පටවි ධාතු. මේ මගේ කොටස මම මාගේ කියා ගත්තට පටවි ධාතුව දන්නේ නැහැ. එයා ඉන්නේ සවිඥානික දෙයකද අවිඥානික දෙයකද කියලා. මම කියාගෙන තියනවාද කියලා එයා දන්නෙත් නැහැ. එයා වැඩ කරන්නේ න්‍යාය මේ ඍතු න්‍යායට අනුව. අපි ඒක අල්ලගත්තට පස්සේ ඍතු න්‍යාය අපේ පාලනයක් නොවන නිසා පාලනකට නොවෙන නිසා අයුවායේ ඍතු විපර්යාසයට විපරිණාමයටපත් වෙනකොට අපි යනවා ලෙහි අත්බැඳගෙන උරත්තාලින් කන්දති කියන විදිහට සෝචති කිලමති උරත්තාලින් කන්දති කියන විදිහට අඬා වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරයා භාවනාවේදී ඒ රූපයන් ගෙවම් කරලා සියුම් කරලා අබ්ජා අවකාශයට පරිචින්න අවකාශයට යන වෙලාවේදී ඒක වැටෙන් පේන්නේ නිකන් less වැටීමක් වගේ. ඒක පේන්නේ අකරතැබ්බයක් වුණා වගේ. Taman ගමන් කරන ඒ දණ්ඩ කපලා දාන්න හදනවා වගේ. නැගපු ගහ නැගලා ඉන්න ගහ කවුද කපන්න හදනවා වගේ මහා විශාල මේ තමන්ගේ පදනම දෙදරන ගතියකට එනවා. නිකන් හරියට මහ පොළොව දෙදරන්න පටන් ගන්නවා වගේ. ඉතින් එතෙන්දී සහලවන ගති, කම්පන ගති, චංචල ගති විශාල වශයෙන් පහළ වෙනවා. ඉතින් ඒක යෝග ජීවිතي වැදගත් භාවනාදී වැදගත් අවස්ථාවක්. උගෝ දෙනකොට මේක එන්නේ පරියන්කේ. සක්මනේදිත් නොයනවා නොවේයි. සක්මන හොඳට පදන් වෙගෙන යනකොට විසි කරන්න පටන් ගන්නවා. ඔළුව නිකන් තෝන්තු වෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැති තද බල නින්දක් එන්න පටන් ගන්නවා. ඒ වගේම වේගය Tamanට ඕන විදිහට පාලනය කරගන්න බෑ වගේ තේරෙනවා. නිකන් කකුල සමානට බරබැන්දා වගේ තේරෙනවා. සමහරලාට ඒක වළංගුණ ඇති තත්ත්වය එනවා. ඉතින් හැම එකක්ම යෝගාවචරයා ඒ ගතිය මමයි කියා ගන්න හදනවා මමයි කියා මාගේ කියා ගන්න හදනවා ඉතින් හැම වෙලාවෙදීම භාවනා මනසිකාරයේ තියේදී අර රූපය පිළිබඳව රූපයේ විපරිණාමය පිළිබඳව ලෑස්ති නැති මනස නිසා නිත්‍ය සංඥාව නිසා යෝගාවචරය උගුර හිර වුණා වගේ මෝල් ගස් කිල්ලා වගේ අපහසුවටපත් වෙනවා හැබැයි ඉතින් ඒක ඉහළ ඉඳලා බැලුවොත් ඒ தත්ත්වේ පවු කරගෙන කිය කෙනේ බැලුවොත් පේනවා කිසිම කිසි කෙනෙක් මේ ලෝකයේ මේ ආර්ය தත්තරපත් වෙනකොට ඒ දුෂ්කරතාවේ නොවිඳ මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒ විඳවන කොටස ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ දෝෂය තමයි ඒ විඳවිල්ල යන වෙන පශ්චාත්තාපේ මම කියාගන්නේ. මගේ කියාගන්න එක ඒ ඉන්නේ මම මාගේ කියාගන්න කරන පුතත් ජනයයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ නාම රූප මේ මේ නීවරණ නැති කරගෙන ඇති වෙන සමාධිය තුල තමන් අරමුණු කරන ආනපාන වෙන්න පුළුවන් ඉබ්බීම හැකිලි වෙන්න පුළුවන් නැත්නම් සක්මන් භාවනා වෙන්න පුළුවන් නැත්නම් සමන්ගේ මුළු කයම වෙන්න පුළුවන් ඒකේ තියෙන මේ මේ චපල ගතිය පෙළන ගතිය තවන ගතිය මේ ධාතු ස්වභාව මතු වෙනකොට ඒ දේශ තාදී ගුණයකින් යුක්ත වෙයි අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන්නා වූ නොසලෙන මනසකින් යුක්තව බලාගෙන හිටියොත් පමණක් ඒක නා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ පව කරනකොට මේ අත්දැකීම හරහා ඒ දහ රූප ධර්ම ගොරෝසු තත්ත්වලා සියුම් තත්ත්වයට බොහෝම ශීඝ්‍රයෙන් යන්න පටන් ගන්නවා. අර වගේ ප්‍රතික්‍රියා කරන්නේ කමඨහන සුද්ධ වුණොත් යන්න පටන් ගන්නවා. ඒකට බොහෝම ඉක්මනට ගිහිල්ලා නම් කරන්න බැරි වචනෙට නගන්න බැරි මේකයි කියලා කියා ගන්න බැරි ඔක්කොගෙම කලවමක් වෙන නිකන් හුදු ශක්තියකට හුදු කම්පණයකට හුදු ආලෝකයකට හුදු සහැල්ලුකමකට වැටෙන. එන්නේ ඒකට කියන්න පුළුවන් භවෙයි කියලා. කොහොමද හොඳට තේරෙනවා මේ සියල්ලම හට ගන්න පුළුවන් මූල ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් තමයි තද ගතිය හටගන්නේ, සහැල්ලු ගතිය හටගන්නේ, ආලෝකය හටගන්නේ, අන්ධකාරය හටගන්නේ. ඒ ඔක්කොම දැන් රාග අවධියටපත් වෙලා කල් අවස්ථාවටපත් වෙලා ඒ කල් අවස්ථාවේදී මේ වගේ වරින් වර නිකන් නිමිච්ච ගිනි අඟුරකටකින් ගිනි දැලු පහළ වෙනවා වගේ වරින් වර හේවණලිත් එනවා. ඒ හේවණලි හෝ ඇත්තටම තියෙන දර කාලකෙන් ගින්න හෝ බලාගෙන ඉන්න යෝගාවචරයා මාක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියන විදිහට බලන්න හිටියොත් ඒක බොහොම සංසිඳීමකටපත් වෙනවා අන්නේ විදිහට රූපයන්ගේ මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් තමන් හිතුවනම් ඒ දේවල් මේකේ තියෙන අනිත්‍ය ස්වરૂපය මේ ඇත් එක අරගෙන නීවරණ සහිතව බලනකොට රූපයන් වලට වැඩිය ඇත් එක වහගෙන නීවරණ ගෙවන් කරුවට පස්සේ මේ රූප ස්වභාවයක් පෙන්වන්න හදන මේ ධාතුන්ගේ චපලකම දිහා බලනකොට ඒකේ තියෙන අනිත්‍යතාවය. තස්ස ඒවං පටිපන්නස්ස තබ්බහුල විහරණෝ මේ විදිහට එළඹිලා මේ අනුව ජීවත් වෙන එකට තියෙනවා මෙලෝ වශයෙන් දැම්මම් මේ දැම්මේ ඉඳගෙන ඉන්න ආසනය නැත්නම් මේ භාවනා කරන මේ කය රූප ධර්ම ඒවත් ඔක්කොම නිකන් රූප ඉරිකැලි වලින් අඳින රූප වාගේ විනිවිදව දකින්න පුළුවන්. ඒ වගේම මම මතු භවයේ දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා, බ්‍රහ්මෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා, ඇමති කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ විතරට තියෙන රූපත් ඔච්චරම තමයි. ඊට පස්සේ ඒ රූප පිළිබඳව පිටයි ඇතුලේ තියෙනකින් මේ කොටහක් මම කියාගෙන මේ විඳවන විඳවිල්ලත් ඉස්සරහටත් මේ භවයේ ගියොත් ඔච්චරම තමයි. අපි ගොම කුරුමිනියෙක් වුණොත් ඒකා උගේ ශරීරයට ගොම්බෙට්ටකටයි ආස කරනවා. මිනිස්සෙක් වුණොත් ඒ මිනිස්සේ රත්තරම් මෙනික් උතු දේවල් වලට ආස කරනවා. මොන එකට කියත් මේ රූප ධර්ම පිළිබඳව තියෙන කෝලමක් කියලා දැනගෙන මේ අවකාශයට ගියාට පස්සේ එක විදියක නැත්නම් දෙවෙනි ඌ ආනන්ද සප්පාය තේරෙනවා. මේවට නොසැලී ඉන්න පුළුවන් ගතියක් බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. එහිම ආයතනයක් මේ ලෝකේ තියෙනවා. අපි හිතුවේ ඒ නොසැලී සිටීම කැක්කමක් නැතිකම වගේක් ගණන් නොගැනීමක් විදිහට ඒක නිසා මේ දේවල් පිළිබඳව හැඟීමෙන් යුක්තව සම්බන්ධ වෙන එක තමයි මගේ යුතුයකම කියලා මෙතෙක් හිතාන හිටියේ. නමුත් මේ සම්බන්ධ වෙච්ච හැම තැනකදීම මානසික අසහනයක් දෙනවා. සම්බන්ධ වෙච්ච හැම තැනකදීම සාරද්ධ වෙනවා. හිත දරත වෙනවා, කය දරත වෙනවා. ඒ නිසා මේ ආස්තික ප්‍රත්‍යක්ෂය වෙන පඩවියාපෝ තේජෝ ගිවං කරලා ලැබෙන අවකාශය තුල එවැනි ගැට නැහැ. එවැනි තර්ක විතර්ක නැහැ. කලහ විවාද නැහැ. ඒක නිසා මේකත් සමතුලිත සමබර මානසික තත්වයක් කියලා පිළිගත්තොත් ඒ යෝගාචර නැවත රූප ධර්ම මත උනාට ඒව දිහා බලන්නේ නෑ ඒව ඒක ඝන නිත්‍ය සුඛ සුබ දේවල් විදියට. එයාට වෙන්න පටන් ගන්නවා ඒක පුරුද්දලා හදපු සාමූහික කලාප බව. ඒවා වෙන් කරලා පතුරු ගහලා බැලුවොත් ඒකේ ගන්න දෙයක් නැහැ. ඉරටු කුරුටු මිටියම අල්ලා ගත්තොත් ඉපල ඉදල කියලා කිව්වට නැත්නම් ඉලපත කියලා කිව්වට තනි තනි කූර කරගෙන අරගෙන බැලුවොත් ඒකේ ඒ කෘත්‍ය කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒ වගේ වාහනයක් පණ ගන්නවලා දුවන වාහනයක් ඒකට නිකන් උද්ගලාරෝපණයක් අපි කටි කර ගන්නවා මගේ වාහනේ මේ හොඳ වාහනේ කියලා. නමුත් ඒකේ කැලියෝට ගැලෙව්වට පස්සේ ඒ මොනම ආකාරයක පණ ගැන්විල්ලක් හෝ ඇත්තට පණ කියන වචනේ තනිකර පචයක්. පණක් නෑ. ඒකට තියෙන්නේ අර කැලී ටික හයි කරපාර පස්සේ ඒකේ ජවයක් එකතු වෙනවා. කැලී වෙන් කරාට පස්සේ පේනවා කවදා හීනකින්වත් හිතන්න බෑ. මෙවැනි දෙයකට පණ ගැන්වීමක් කරන්න පුළුවන්. අන්න වගේ මේක විනිවිදලා දැකපු මනසට ආය කවදාකවත් ඒක එකතු කරාට අර පරණ රැවටිල්ල රැවටෙන්නේ ඉතින් එතකොට ඕනම කෙනෙක් අහන්න පුළුවන් එහෙමනම් මේ විදියට රූප විනිවිද දැකපු එකන කොහොමද නැවත මේ කාම ලෝකෙට යන්නේ කොහොමද නැවතත් මේ රූප ලෝකෙට යන්නේ කියලා. ඒ පුද්ගලයා හරියට ළමා කාලේ ළමා සෙල්ලම් කරනකොට අපි ළමා සෙල්ලම්කවල් හදලා අම්මගේ තාත්තගේ දපත්තු සරි පුදාගෙන මම අම්මා වෙන්නම් මම තාත්තා වෙන්නම් කියලා අපි සෙල්ලම් කරපු කාලෙදී අපිට මේ ගෙවල් වල ලොකු විනෝදාත්මක විනෝදාංශයක් තිබුණා. නමුත් අපි ඇත්තට මම දාත්තර වුණාට පස්සේ අපේ දරුවෝ සෙල්ලම් කරනකොට අපිට ආයෙත් ඕනනම් ඒ සෙල්ලම්ගෙට යන්න පුළුවන්. විශේෂ සමුත්‍යක් විදිහට බබාලා සෙල්ලම් කරන වෙලාවේ ගිහිල්ලා පිණි හිටින්න පුළුවන්. ඒකෝට දන්නා මේ බබාලාගේ භාෂාවයි මේ බබාලාගේ සෙල්ලම්ගේයි. බබාලා නලවන්න තමන් හිටින්න ගියාට බබාලා විදියට ඇඳගෙන නැහැ. ඒකට හැඟුම්overline සම්බන්ධ වෙන්නේ නැහැ බබාලාගේ සෙල්ලමක් බව දාන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරන බාලා ලාපන කියන වචනය සඳහන් කරන මේ කාම වස්තු බාලයන් ලවා මමයේ මාගේ කියා ගන්නා වූ නන්දොඩවන දේවල් කියලා කියලා තියෙනවා. එහෙම නැත්නම් කුමර කුමරියන්ගේ වැලි සෙල්ලමක් වගේ පෙන්නවා පෙන්වලා දීලා තියෙනවා. හරියට වැඩි හිටියෙක් පොඩි ධර්මංගේ සෙල්ලංගේකට ගියාට පස්සේ බබාලා කතා කරන බබා භාෂාවෙන් කතා කරලා ඒ කට්ටිය උයපු වැලිපත් ටිකක් කනවා වගේ පෙන්ලා දීලා එනවා වගේ ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අද අද දේශනාවේදී ඊට වැඩි එක පියවරක් සරුවචනාංශය ගෙනියනවා. ඉතින් අර මෙතෙක් ගෙනාවු පියවර වලට සාපේක්ෂව තමයි මේ ඊගාව පියවර ඇඳලා ප්‍රක්ෂේපණය කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. එතින්දි සරුවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ආස්තික රූප ද්‍රව්‍ය පඨවි ආපෝ තේජෝ ගෙවම් කළ නාස්තික අවකාශයට නැත්තම් අජට අවකාශයට පරිච්ඡින්න අවකාශයට ගියාට පස්සේ අර රූපයන්ගේ රූප සංඥාවල් හිතේ හොල්මන් කරන්න පටන් ගන්නවා. හිත බොහොම නිශ්චලයි දැන්. හිතට අරමුණු නැහැ. බාහිරින් දීපු ආනාපාන සතියක්වත් මොකක්වත් නැහැ. ඔක්කොම ගෙවන් වෙලා අර හිස්තන හොල්මන් වෙනවා. ඒවට කියනවා රූප සංඥා කියලා. නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්චිලාවක කවුරු හරි දැන් හිටන්න බඳිනවනේ දැන් අවුරුදු වෙනකොට තල්ලු කර කර ඉන්න වෙලාවේදී තල්ලු දෙනකන් අපිට පැද්දෙන වේගය හොඳට තේරෙනවා මේ එහාටයි මෙහාටයි යන්න කියලා. නමුත් අපේ හිතමු පද්දන් දිනක් කනන ගියා යන්න. දැන් අර තිබුණු පැද්දෙන් ඉවර වේගනේ එනවා. ඒ ඔන්චිලාව බඳින්නේ Tamanට පැදුම් ගණ්ඩත් පුළුවන් විදිහට පය දීලා යන්න පුළුවන් විදිහට. මේ කෙනා පැදුම් ගන්නෙත් නැහැ කියලා හිතමු. දැන් ඔර්ලෝසු මේ ඔර්ලෝසු බට්ටා වගේ පොන්චිල්ලාවේ හිමීට හිමීට නතර වෙලා දැන් මේ නතර වෙන්න ඕන්න මෙන්න කියන වෙලාවේදී හෝ ඊට පොඩ්ඩක් ඉස්සර වෙලා ඇත්ත එක වහගත්තොත් දැන් Tamanට අර හොල්මන තේරෙනවා දැන් මේ ඉස්සරහට යනවා මේ පස්සට යනවා මේ ඉස්සරහට යනවා මේ පස්සට යනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ ඔන්චිල්ලාව අතුරු කරදරයක් නොවුනොත් නතර වෙන එක. නමුත් නතර වෙච්ච වෙලාවේදී බලන්න හිත නතර වෙනවද කියලා. හිත තාමත් කරගෙනවා. පිට තාමත් එක්ක ඉස්සර පස්සට දෝලනයක් තියෙනවා නැත්නම් වටවලල්ල යෑමක් සිද්ධ වෙනවා. ඇත්තට ගැල්ල බැලුවොත් ඒ විතන යම් කිසි ඊටාම ලේෂ මාත්‍ර වශයෙන් චලනයක් තිබුණට හිත ඒක මහා විශාල කරලා අල්ලනවා. එතකොට ඇත්තටම රූප වශයෙන් චලනයක් නැහැ. නමුත් අර චලනයේ විව බල බල හිටපො හිත ඒ රූපයන්ගේ ගෙවිච්ච චලනය හිතින්ම වාගෙන රූප සංඥාවක් ඇති කරගන්නවා. මේ වායෝ ධාතුවේ කම්පන චංචලයේ වගේ අර තේරෙන්න පටන් අරගන්නවා. ඉතින් මේ දේ මානසික අසහනයක් තියෙන කෙනාට භූතයෝ වෙනවා. යක්ෂයෝ වෙනවා. බුදුහාමුදුරුවෝ පහරුණා වගේ පේනවා. රුවන්වැලිසෑය දැක්කා වගේ පේනවා. ඒ වගේම নানা ආකාර මට දිබ්බ චක්කෝ පහල වුණා, දිබ්බ සෝත පහල වුණා, පිස්සු ඩබල් වෙනවා. ඒ මොකද එයා දන්නේ නැහැ අරමුණු පිටින් එන්නේ නැති වෙනකොට මේ භවය පවතින්න නම් ඇතුලෙන් අරමුණු හදලා පිටතට ප්‍රක්ෂේපණය කරන්න වෙනවා. මෙන්න විදිහට කියනවා නම් ඇතුළත ගනුදෙනු මෙතෙක් උනේ පිටින් විශාල වශයෙන් සංඥා එනවා, එහෙන් එනවා, රූප සංඥා, කණෙන් එනවා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒවත් ඔගේට තෝර තෝර තෝර තෝර වහ වහ කාමයේ ඇතිකරනද මේ ඉදිනදා ජීවිතය ගත කරන පෘථග්ජනයට තොර තෝංචක් නැතුව එන කාම සංඥා තොර තොර ඇතුළට දාගන්න එකයි ඒවා අනාගත ප්‍රයෝජනෙ පිණිස ඉති තැම්පත් කරගන්න එකයි තියෙන්නේ. ඒ විශාල ආයතනයක් දැන් සම්පූර්ණ ඇතුළට එන සංඥා නතර වුණයි කියලා හිතන්න. ආයතනේ වහලා නැහැ. දැන් කරන්න තියෙන්නේ මොකද්ද? අර තිබුණු මතකේ උඩුවට දාන එක එළියට දාන එක තමයි. ඉතින් ඒකේ නාට හොඳට ඒ වෙලාවේදී මැරිච්ච අත්තම පේනවා. ඇවිල්ලා අර බොල්ලෑ දත් දෙකකින් ඇවිල්ලා ඔන්න අතර පුණු හරි कांड දෙනවා වගේ මේ ඇස් ඉස්සරහා අපිට පේන්න වගේ පේනවා. එහෙම නැත්නම් ඔන්න වෛරකාරයා පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මොනවා හරි පේන්න පටන්. ඉතින් අර එන හැම තේම අල්ලනවා. දන්නේ නැහැ මේ මනසෙන් ඇති කරන මායාවක් බව. එහෙම නැත්නම් මනෝ විකාරයක් බව, එහෙම නැත්නම් මනෝමය දෙයක් බව, මනෝපූර්වංගම දෙයක් බව දන්නේ. එයාට හිතෙන්නේ කිසිම සම්බන්ධයක් නැති දේවල් අතීත දේවල් පේන්න පටන් ගන්නවා. වෙන්න තියෙන දේවල් පේන්න පටන් අර ගන්නවා. ඈත තියෙනවා කියන්න පුළුවන් ගතියක් එනවා. নানা ආකාර දේව භාෂාවල් ඇහෙන්න පටන් අර ගන්නවා. කය নানা විදිහට පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා මෙතනදී මේ රූපය ගෙවුනට පස්සේ රූප සංඥා හොල්මන් කරන්න පටන් අරගත්තට පස්සේ ඒ මනුස්සයා බුදුවණක් අහපු නැති කෙනෙක් නම් ලෑස්තිලා ගිය නැති කෙනෙක් නම් සීලේ නැති කෙනෙක් නම් මානසික දුර්ලකම් තියෙන කෙනෙක් නම් පුදුමාකාර ලෝකයකට ගිහිලා දඟලන්න පටන් ඒක සම්බන්ධයෙන් බැලුවොත් අද මේ බාහිර බාහිරේ තියෙන මේ භාවනා මධ්‍යස්ථානවල කරන කියන දේවල කොච්චර උගත්තු හිටියත් කොච්චර අත්දැකීම් සහිත කට්ටිය හිටියත් ඒ සියලු දෙනාගේ උගත්කම් අත්දැකීම් ඔක්කොම බාහිර ලෝකේ ලෝකායත විශ්යන් වල තමයි. නමුත් Tamange හිත බලලා කාමේ සහ කාම සංඥාව අතහැරලා වර්තමාන සහ අනාගත වශයෙන් රූපේ සහ රූප සංඥාව වැඩ කරන්න ගියාම අපි තාම මොන්ටිසෝරි පන්තියේවත් නැහැ. කවදාකවත් අපි මේ ඇතුලේ දෙල්ලම දැකලත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ කාම සංඥාව කාමයේ තිබුණ වර්තමාන වශයෙන් අනාගත වශයෙන් කාම සංඥාව තිබුණ වර්තමාන වශයෙන් අනාගත වශයෙන් මම මේ දෙක ගෙවම් කරා මම මේ ගෙවම් කරේ ශික්ෂාවකින් ඒකට කිය සීල ශික්ෂාව කියනවා ඇත්තටම කාමේස අනාගත සහ වර්තමාන කාමයේ ගෙවන් කිරීම සීල ශික්ෂා. ඊට පස්සේ වර්තමාන කාමේස සාම සංඥාව සහ අනාගත කාම සංඥාව ගෙවන් කිරීම සමාධි ශික්ෂාව කියනවා. ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ගෙවන් කරාට පස්සේ තමයි නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව තමයි මේ රූපයන්ගේ තියෙන පට වියාපෝ තේජෝ ධර්ම වල ඒ ස්වභාව ලක්ෂණ භාව ලක්ෂණ දකින්නේ. ඒකත් ගෙවන් කරාට පස්සේ ඒක සංසිඳුණාට පස්සේ රූප සංඥා එන්න පටන් ගන්නවා. ඒ සංඥා ආවට පස්සේ පේනවා අර සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හරහා මම මෙතෙන්ද ආවට තාම ඇතුලේ ගබඩාවේ තියෙන දේවල් සැරව එහෙම නැත්නම් පුරුව ඇදිලා ඉවර නැහැ. ඒ පුරුව ඇදිලා එනකොට කතාවක හොඳ දෙයක් මේක ඇතුලේ ඇත්තෙත් නැහැ. මේකේ හරියක් තියෙන හරියක් තියෙන්නේ මෙතෙක්කල් හිතේ එකතු වෙච්ච නොහොඳ නොකඩු කෝන්තර ටික විතරයි. ඒක ගොජ දානකොට යාට පෙන්නේ සීරියක්ෂයාවා, ඔඩ්ඩිමසිනාවා, එහෙම නැත්නම් අරමිනියාවා, මේ මිනිහාවා කියලා පෙන්නේ ඒ අර ඇතුලේ තියෙනව එළියට දාන වෙලාව. ඉතින් මෙතනදී යෝගාවචරයා ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකුට කරන මානසික සායනයක් පවත්නවා තමන්මයි ලෙඩා තමන්මයි වේදා තමන්මයි ප්‍රතිකර්මය. එදාට පේන්න පටන් ගන්නවා අපි මේ සංසාරයෙන් සංසාරයට ගෙනියන්නේ මොනවද කියලා. ඒ ගෙනියන ටික දැන් වමනේ කරනවා. විරේචනය කරනවා. එළියට දානවා. එළියට දැම්මට ඒ මනුස්සර කවදාකවත් හිතෙන්නේ මේ ටිකක් මගේ సంతානේ මෙතෙක් කල බීජ වශයෙන් තිබ්බා. ඉතින් මේ ටික දැන් එළියට එනකොට Tamanට හිතා ගන්න බෑ මේ කොහෙන් මෙව ඇතුලේ කපඩා වුණාද කියලා. ඒ නිසා හැම වෙලාවෙම මේ කවුරුර කරපු ඕනියමක් එහෙම නැත්නම් මගේ දෝෂයක් කියලා මෙවත් එක්ක එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් මේවත් එක්ක ඇලෙනවා. ඊට පස්සේ Taman එක්කෝ රහත් වුණා සෝවාන් වුණා කියලා කියන පටන් ගන්නවා. එහෙ නැත්නම් මට කතරගම දෙයියන්ගේ වරමක් හම්බ නැත්නම් ඌණියන් දෙයියාමතුන්ගේ වරමක් හම්බ නැත්නම් පත්තිනි දෙයියන්ගේ වරමක් හම්බ වුණා කියලා පිස්සු කිලින්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් දිබ්බ චක්කෝ දිබ්බ සෝත පහළ වුණායි කියලා කියනවා. නැත්නම් අපාය පේනවායි කියනවා. නිසා මේ බාගෙට තැම්බිච්චි අල ලියන පොත් අද සාප්පු ගානේ පිටලා තියෙනවා. ඉතින් කවුරු හරි කියවලා බලනකොට පේන්න තියෙන්නේ මේ මිනිස්සු ඇත්ත වශයෙන්ම අභිඥා සහගතව මේවා ලියනවා වෙන්නේ නැති කියලා. මොකද සමාහට අර සූත්‍රමය ඥානයක් තියෙනවනේ ඒක පටලවෙන්නේ නැති වෙන විදිහට ව්‍යාකරණ වලට දාලා ලියන්න පුළුවන්. නමුත් ඒ කිසිම දෙයක ඉදිරියක් ප්‍රගමනයක් නැහැ. ඒ මනුස්සයා කරන්නේ නැදනේ ඒකත් විකුණලා සල්ලි හොයන එක තමයි. ඉතින් අහිංසක යෝගාවචරය මේවා කියුවට පස්සේ අහුවෙනවා කියන එක ආය අහන්න දෙයක් නැත්තේ නෑ මොකද එයා හිතනවා අර ශික්ෂාවකින් සික්ඛා ඒකා සංඥා උපජ්ජති සික්ඛා ඒකා සංඥා පහියන්ති. ශික්ෂාවෙම එක සංඥාවක් ඇවිල්ලා ඒක ගෙවන් කරුවාට පස්සේ තව සංඥාවක් එනවා. ඒකත් ඉන්නේ ශික්ෂාවෙමයි. ඉතින් මේගොල්ලෝ හිතනවා පොතක් කියවලා නැත්තම් ඒ දන්න කෙනෙක්ගේ ආශිර්වාදයක් කරන මට කිලිම නිවන් යන්න පුළුවන් වෙයි කියලා බණ භාවනා කිරීමකින් තොරව අර වගේ පැටලව ගත්තේ වගේම පැටලවන පිරිස් එක ගමන් කරන එක ਸਰුවචන් වහන්සේ කාලෙත් තිබ්බා. මේ අතරමැද අවුරුදු 2600 තිබ්බා අදත් අඩු නොකියන්න තියෙනවා. ඉතින් එතනදී මොකද්ද අපිට තියෙන කොහොමද අපි කියන්නේ මේ පරහරි කියලා? කොහොමද අපි කියන්නේ මේකේ යථාභූත ඥානය කියලා? කොහොමද අපි දැනගන්නේ මෙතන කෙලෙස් කැපීමක් සිදු වෙනවද කියලා? කොහොමද අපි දන්නේ මේක දුක් විඳ කිරීමක් වෙනවද කියලා? මොන්නම තාලකින්වත් කියන්න එක උපමානයක් මෙතන නැහැ. මේක නැවත නැවතත් කරනවා නම් සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති සික්ඛා ඒකා සංඥා නිරුද්ධන්ති කියන විදිහට කාම මේ සීල ශික්ෂාවෙන් ඒ කාම වස්තු ගෙවන් කෙරුවට පස්සේ කාම සංඥාව කියන අලුත් සංඥාවක් පහළ වෙනවා ඒක සීල ශික්ෂාවට අභ්‍යාසයක් සීල ශික්ෂාව ගෙවන් කරාට පස්සේ රූපය මතුවෙනවා රූප සංඥාව මතුවෙනවා ඒකත් මේ රූප සංඥා කියන මේ පටලවනදී ශික්ෂාවක ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවක ප්‍රතිඵලයක්. එහෙමනම් ප්‍රතිපදාව දන්නවනම් Tamanට ඕනෙලාගේට යන්න පුළුවන් ඕනලාට එන්න පුළුවන්. හැබැයි ඒ කොයි වෙලාවේ මොකක් මතුවෙනවද කියලා කල්ැතුව කියන්න බෑ. නමුත් ශික්ෂාව නිසා Tamanට කියන්න පුළුවන් දැන් මම මෙතෙන් ගියා හම්බකින්වත් නෙවෙයි. සුභාසින්තනයකුත් නෙවෙයි දාන ශීලයක දාන කුසලයකුත් නෙවෙයි ශීල කුසලෙමුත් නෙවෙයි සමාධි කුසලෙකුත් දැන් ඉන්නේ ප්‍රඥා කුසලයේ ඒ අර අනුපිළිවෙල ප්‍රතිපදා සකස් කරනකොට යාට තේරෙනවා මේකේ ප්‍රകൃතිය බලවට කිට්ටු ගතිය එහෙම නැත්නම් මේකේ ගුඪ දෙයක් ඇත්තේ නැහැ গুপ্ত දෙයක් ඇත්තේ නැහැ කියලා නැවත නැවතත් නැවත නැවතත් ඒකිනා ඒවං පටිපන්නස්ස තබ්බහුල විහෙරණෝ මේ විදිහට පිළිපන්නා වූ මේම බහුලීගත කරමින් වාසය කරන කෙනාට ඒ රූප සංඥා හොල්මන් කරාට මේක හුදු මිරිඟුවක් විතරයි. මේක හුදු හීනයක් විතරයි. මේක හුදු මායාවක් විතරයි. මේක වැලිකෙනි ළමයින්ගේ සෙල්ලංගයක් විතරයි. එනිසා මේවට අයිතිවාසිකම් නොකියා සිටීම සඳහා කාමයටත් වඩා රූපයටත් වඩා රූප සංඥාවේ තියෙනා වූ අනිත්‍යත්වය විපරිණාම ස්වરૂපය යෝගාවචරයට දසදහස් ගුණයකින් කැපිලා පේනවා මේ ආයතනය පිළිබඳ හැඟීමකින් දැනීමකින් මේක දිහා බැලුවොත්. මේකට කියනවා අනිච්ච සංඥාවෙන් මේක දිහා බැලුවොත් නිකාම මේ වීදුරුවක දිය සායමෙන් අඳපු චිත්‍රයක් වගේ. බොහෝම එක්කට බොඳ වෙලා යනවා. කළු ලෑල්ලක චෝක් කැල්ලකින් අඳපු එකක් වගේ මකපු ගමන් මැකිලා යනවා. නමුත් අපි හිතානින්නේ මේක ස්ථිරයි, නිට්ටයයි, දුක්ඛයි, සුභයි. මේක මම මාගේ කියාගන්න. ඒක නිසා මේ ගැන විස්තර කරනකොට ඒ වෙලාවේදී යෝගාවචරයගේ ආකල්පේ යෝගාචරයේ මානසිකාරේ යෝගාචරගේ දැක්ම කෙසේ විය යුතුද කියලා කියනවා නම් විස්තර කරනවා ඒ තායිලන්ත ආම්සුගෙනෙක් තමයි මේ උදාහරණයක් ගෙනල්ලා තිබුණේ තමන් අන්ධකාර කරව චිත්‍රපටි ශාලාවක චිත්‍රපටි තිරේ දිහා බලාන ඉන්නකොට ඒ චිත්‍රපටි තිරේ දියැලක් වැටෙනවා. ඊටාම මනරම් විදියට වැටෙනවා. ඉතින් අපි දියැලක මනෝරමණීය ගතිය මවා ගන්න හැදුවට ඒ tire කවදාකවත් දියැලෙන් පෙඟෙන්නේ නැහැ. tire සම්නික්‍රම දියැලක් පෙන්නුවත් ගිනි කන්දක් පෙන්නුවත් තිරේට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිකන් බුදු ඒ ප්‍රොජෙක්ටර් එකකින් නැත්තම් ප්‍රක්ෂේපණේ තට්ටු වර්ධන ලද ආලෝක පුංචි සිවියක් විතරයි. ඒ නිසා අපි අර දියල්ලත් එක්ක හඳුනා ගන්න ගියාට දියල්ලට ඉතිරේ පෙඟෙන්නෙත් නැහැ, ගිනි කන්දක් පෙන්වුවාට තිරේ පිච්චෙන්නෙත් නැහැ. ඒ වගේ මේ හිත කියන මේ තිරේ රූපේ තිබ්බත් රූප සංඥා තිබ්බත් හිත ඒකේ ගෑවෙන්නේ නැහැ. හිත ගෑවිලා නැහැ. අපි හිතාන තියෙන මේක ගෑවිලායි කියලා. මේ ගෑවෙනවට කියනවා පරාමර්ශණය කියලා. නොගෑවි ළඟ තියෙනවට කියනවා සම්මර්ෂණය කියලා. ඒ නිසා භාවනා යෝගාවචරය සම්මසන ඥානෙට ගියාට පස්සේ තියෙනවා මේ හිතේ নানা ප්‍රතිකාර දේවල් පේන්න පටන් අර ගන්නවා. මේ පේන දේවල් නිකන් චිත්‍රපටි තිරයට පේන චිත්‍ර වගේ මිස ඒ චිත්‍රපටයේ බුදුහාමුදුරුවෝ පෙන්නවා කියලා තිරයට නම්බුවක් එන්නේ නැහැ. දේවදත්ත පෙන්නවා කියලා අවනම්බුවක් එන්නේ නැහැ. අසුචි කන්දක් උණයි කියලා කෙලෙන්නේ නැහැ. රත්තරන් කන්දක් පෙන්නවා කියලා තිරයට ඇති වැඩකුත් නැහැ. අන්න වගේ මේ පේන හිතේ පේන මේ හොල්මන් ටිකත් මේ හිතත් නිලුම්පතක තිබ්බ වතුර කඳුලක් වගේ වතුර කඳුල නිලුම්පත උඩ තිබ්බට තැරවිලා නැහැ. ඒ තැර වෙන්නේ නැතුව ඒකෙන් ඈත් වෙන්නේ නැත්නම් ඈත් වීමේ ඈත් වීම සමාදම් වෙන්න පුළුවන් වෙන්නේ. බුද්ධිය ලැබෙන්නේ මේ මතුවෙන දේවල් මේ පෙන්නන දේවල් අනිත්‍යත්වයට දාලා බැලුවොත් තමයි. මේව වහාම වෙනස් වෙන සුළු දේවල් කාමයටත් වඩා රූපයටත් වඩා රූප සංඥාවට යනකොට ਸਰවචනාසේ පැහැදිලිව පේනවා ඔබේ මේතං අනිච්ඡං මේ සංඥා දැන් ඔක්කොම එන්න පාරක් නැහැ. නමුත් අර ගොජ දානවා. තැම්බිච්ච බත්තලියේ ගින්දර අයින් කෙරුවත් හැතපෙන වෙලාවේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගාලා හැතපීමක් තියෙනවා. අන්නේ හැතපෙන වෙලාව හරියට විශාල ඉනිපා ගන්න හදෝ ගිනි වලක ගිනි දරපිච්චිලා ගියාට අතනින් මෙතනින් දැලි නගිනවා. ගින්දලු පැන නගිනවා අර 10 වැඩිකමට. නමුත් දැන් දැවෙන්න දෙයක් නැහැ ඒකේ. දැවිලා ඉවරයි. නමුත් තාම නිවෙමින් පවතිනවා. එතන මෙතන දැලි පවතිනවා. ඒ නිසා එතෙන්ද ආහාර ඇතුව පවතින දැල්ලක් නෙමෙයි එතන තියෙන්නේ. ආනි වගේ මේ රූප සංඥා එන්න පටන් අරගත්තාම ඒවා කොච්චර යහුසුලුද කියනවනම් ඒවා කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියනවනම් අනිච්ච සංඥාවකින් කටයුතු කරන කෙනාට හොඳටම පේනවා මේක නිකන් හුදු වෙනස් වෙන සුළු ගතියක් විතරයි වහා වෙනස් වෙන නිසා මේවට නම් දෙන්න වෙලාවකුත් නැහැ මම මාගේ කියා ගන්න වෙලාවකුත් නැහැ සුබ රසු බලන්න විදියකුත් නැහැ ඒ වෙනුවට තොගේ සන්තති ගණයට දාලා අනිත්‍යතාවයට දාලා බලන්න හිටියොත් ඒ කෙනාට ඒ මේ විශේෂයෙන්ම රූප සංඥා ගැන කතා කරන සර්වඥන්ති සඳහන් කරනවා ඒක දිහා බලනකොට නාලං අභිවදිතුං නාලං අභිනන්දිතුං නාලං අජ්ජෝසිතුං කිය. ඒ දෙයට අභිනන්දනය කරන්න දෙයක් නැහැ. මොකද කොයි එක කොයි වෙලාවෙ වෙලා යනවද දන්නේ. අභිවදිතුං කාටට කිය කියන්න දෙයක්වත් නැහැ. ප්‍රපංච කරන්න දෙයක් නැහැ. අජ්ජෝසිතබ්බන් එකට ගෙවදින්න දෙයක්වත් නැහැ. මම අනේ අර දේ දැක්කා කියලා නම්බු කරන්න දෙයක් නැහැ. මොකද ඒවා එන්නේ යන්න. ඒ තරම් ශීඝ්‍රයෙන් එනවා. ඉතින් අපි ඒවා ලේබල් කර කර ඒවා පිළිබඳ ආඩම්බර වෙවි ඒකට ගෙවදින්න පටන් අරගත්තොත් අර පොඩි ළමයි කරන ශ්‍රී ලංකේට තාත්තා ගෙවදින්න හදනවා වගේ එතන සිද්ධ වෙන්නේ කිලෝරක් කරගන්න බැරි වෙහසක් අලුත් කම්පනයක් චංචලයක් ඉන්ජිනයක් ස්පන්දනයක් පටන් ගන්නවා. ඉතින් එතන ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ මේ වගේ තියෙන මේ අනිත්‍යතාවය දැකලා ඒ අනිත්‍යත්වයටපත් වෙනවනම් යම් කිසි දෙයක් ඒකේ කවදාකවත් ඉස්සුඹුලන්න තරම්වත් ඉස්පාසුවක් ඒකේ නැහැ. මේ වෙලාවේදී හොඳටම පැහැදිලි. අන්නේ වෙලාවේදී යෝගාවචරයා ඒකේ අනිත්‍යත්වයේ දක්නාසුලුව ඒවම් පටිපජ්ජිතං ඒ විදිහට පිළිපදිනවා. තබ්බවුල විහෙරනෝ ඒක නැවත නැවත දකින්න හිතට වදන්න කටයුතු කෙරුවොත් ඒක මොන කෝලම නැටුවත් ඒක මොන 18 සම්නි නැටුවත් කුමන නැටුම් කෙලි කුමන කවට සිනාදා තමන්ගේ හිත තේරෙන පටන් අර ගන්නවා මේ රූප සංඥාවත් මෙහෙමයි රූපත් මෙහෙමයි කාම සංඥාවත් මෙහෙමයි කාමයක් මෙහෙමයි එකින් එකට එකින් එක ලුණු කිරික පොත්ත පතුරු ගහගෙන යනවා වගේ සියුම් සියුම් සියුම් සියුම් දේවල් වලට යනකොට අනිත්‍යත්වය හොන්තටම ප්‍රකට ප්‍රසිද්ධ වෙනවා මේ මේ ප්‍රකට ප්‍රසිද්ධ වෙන අනිත්‍ය දෙයකට නේද අභිනන්දනය කළේ මේ ප්‍රකට ප්‍රසිද්ධ වෙන මේ වගේ විනාශ වෙන සුළු දෙයක නේද මේ කතා කරන්න ගියේ අපි මේවා නිශ්චිතව තියෙනවා <clears throat> නඩු කියන්න ගියේ එතන මේකක් අල්ලගෙන නේද මේ මම කියාගන්න ගියේ කියලා ඒකට අභිනන්දනය කරන්න, අභිවදනය කරන්න, අජෝසනය කරන්න දෙයක් නැත්තේ. ඒ නිසා සර්වචනාංශේ සක්‍රදේවේන්ද්‍ර පැමිණිච්ච වෙලාවක සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා සක්‍රදේවේන්ද්‍ර මතක් කරා. සක්‍ර මේ ලෝකේ කිසිම ධර්මයක් නැහැ ගෙවැසිල් නිව ගෙවැදිලා පිවිසිලා අනේ මගේ කියාගන්න. මේ සියල්ලම නිකන් රැයක දුටු හීනයක් වාගේ. ඈතක දුටු මිරිඟුවක් වාගේ. ඒ මෙරුගුවට නම්වනම් දීගෙන ඒකෙන් නම්බු කරගෙන එව්වාට ගැවැසීගෙන ගත කරන එක අර පොඩි ළමයි කරන වැලි කෙලියක් වගේ. ඒ නිසා පොදු අදහසක් දුන්න සක්‍රදේවේන්ද්‍රයාට සබ්බේ ධම්මා නාලං අබිනිවේෂය මේ ලෝකෙ මට පේන්නේ මොනම දෙයක්වත් මේ විදිහට ගෙවදින්න වටින්නේ කියලා. ඒ සක්‍රදේවේන්ද්‍ර බොහොම හොඳයි කියලා සාදු කියලා සක්‍රදේවේන්ද්‍ර විමානට ගිහිල්ලා එයා කිව්වා විශ්වකර්මයාට ප්‍රාසාදයක් හදන්නයි කියලා එයා හැදුවා වෛජයන්ති කියලා ප්‍රාසාදයක් ඒ තට්ටු හතකින් යුක්තයි සඳලුතලා සහිතයි වටේට දීපකුණු සහිතයි බොහෝම ලස්සනයි ඉතින් සක්‍රදේවෙන්ද මේකට ගෙවදීමේ උත්සවයට සම්පූර්ණ සක්‍රබවන සකස් කරා පංචතූරේ නාදවලින් ඔක්කොම සකස් කරලා උත්සවය කරගෙන දැන් මෙයා බොහොම රාජලීලාවෙන් පාණ්ඩුකම්බල සෛලාසනේ වැඩ ඉන්න වෙලාවක මුගලන් මහරහතන් වහන්සේට හිතුණා තාවතින් තාවතින්සට වඩින්න ඕනේ. මුගලන් මහරහතන්සේ වඩිනකොටම ශක්තිය වෙන්ටයන් නිදුකානන් වහන්සේ වඩින්න මැනව කියලා බොහෝම ගෞරවයෙන් පෙර ගමන් ගිහිල්ලා මෙවැනි වටිනා මංගල අවස්ථාවක ඔබ වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වටේ කොහොඳයි කියලා පාණ්ඩු කම්බල සෛලාසනේ වාඩි කරවලා සියල්ලම වැඳ නමස්කාරලා හිටියා. ඊට පස්සේ ගාව ස්වාමීන් වහන්සේ අපි වටිනා මේ ගෙවැදීමේ උත්සවයකටයි මේ සූදානම් වෙලා ඉන්නේ. කැමැති නැද්ද අපේ වෛජාන්ති ප්‍රාසාදේ බලන්න යන්න. ඉතින් කිව්වා හොඳයි කියලා. දැන් වෛජන්ති ප්‍රාසාදයට යනකොට ඒකේ ඉන්න දීගාංගනාවෝ එහෙම නැත්නම් ඒ ඉන්න අනිකුත් දිව්‍ය පුත්‍රයෝ සම්පූර්ණ මේ කරන්න හදන concept එක රිහර්සල් කරන වෙලාව. ඊගාට කරන්න හදන එක රඟ දක්වනවා. ඉතින් ඒගොල්ලන්ට මතක නෑ සක්‍රදේවෙන්ද ඇවිල්ලා ඉන්නවා සාන මේ මුගලන් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා. ඉතින් දැන් ඊගාවට තව පොඩ්ඩකින් දැන් සක්‍රදේවෙන්ද එනකොට දැන් රංගනේට ලෑස්ති වෙනකොට ඔක්කොම ඇඳුම් පැළඳුම් ඇඳගෙන බල බල ඉන්නවා. එතකොටම මුගලන් ස්වාමීන් වහන්සේ අර කොටේ යන ගමන් මේ මුළු වෛජයන්ති ප්‍රාසාදයේම ජල තටාකයක පාවෙන ස්වරූපෙට 이르දියක් ලැබුවා. හරි ලස්සනයි මේක දැන්. වටේට ජල තටාකය. ඊට පස්සේ උන්වහන්සේ කෙරුවේ දකුණු මාපටැඟිල්ලෙන් අර වෛජයන්ති ප්‍රාසාදයට එකක් කනපුවාම මේක හෙල්ලෙන්න පටන් අරගත්තා නිකන් පොරොප්ප කෑලක් වතුරක හෙල්ලෙන්න වගේ. දැන් ඇතුලේ ඉන්න අංගනාව ටික එළියට පනිනවා නිකන් World Trade Center එකට බෝම්බ වැදුනා වගේ. නැත්තම් ඔය පෙන්ටගන් එකට වැදුනට පස්සේ ඉතින් පණිනවා යහට දඟලනවා බලනවා හෝ ශක්‍ර දේවේන්ද්‍රයාට දීන් දාඩිය දැම්මා. ඊට පස්සේ මුහුණ බැලුවට පස්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් උන්වහන්සේ කිව්වා සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය කියලා ඔබ අහලා නේද ආය කිසි දෙයකට ගෙවදින්න වටින්නේ නැති එකේ මොකද්ද මේ කරන නාඩගම මේ ගියක් හදලා ඒකට ගෙවදින්න හදනවා අපිට මතක නැද්ද බුදුහාමුදුරෝ එන්ඩලිස්ලා කියපු දේ කියලා එතකොට තමයි යාට ජවනිකා දෙක සම්බන්ධ වුනේ. අපිට ගෙට ගෙවදිනකොට ඒක පුපුරු ගහලා තිබ්බොත් භූමිකම්පාවක් આવොත් ගියේ කොච්චර වටිනවද ඊහා සමාන කඩාවැටීමක් වෙනවා. මේකේ ගෙවදින්න තරම් මේක දෙයක් ඇත්තේ නෑ. මේක පොඩි ළමෙන්ගේ සිල්ලංගයක්. ඒ නැත්නම් හිඟන්නේකට හම්බෙච්ච අම්බලමක්. ඒ විදිහට කල්පනා කරලා බලනවා නම් ඒකට එන ගැහුවත් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් කොටින්ම. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටරේට එන ගැහුවට අපිට මොකෝ? අපිට ප්‍රශ්නයක් නැහැ නේ වැදි බෝම්බ වැදලා දවස් ගානකට පස්සේ තමයි ඇවිල්ලා ඇවිල්ලා කවුද ස්වාමීන් වහන්සේ දන්නේ නැද්ද මේ World Trade Center එකට ආශෙන්තරාවක් වගේ. ඉතින් මොකෝ ප්‍රශ්නයක් නැහැ අපිට මොකෝ. අපි එකට ගෙවදිලා හිටියෙත් නැහැ අවශ්‍යතාවයකුත් නැහැ. අන්න වගේ මේක මම මාගේ කියාගෙන හිටියානම් ඒත් එක්කම කම්පන චංචලයේ මේකේ තියෙන මේ අද ධර්මදේශනාවේ තියෙන සුවිශේෂත්වය තමයි මේ කාමයට නම් නිට්ටයයි සුඛයි සුබයි කියලා හිතන්න පුළුවන් මොකද ඒක කාමයේ ආස්වාදයක් තියෙනවා අපි ඒක හම්බ කරන්න ඕනේ ඒ වගේ වැඩ කොටක් තියෙනවා නමුත් මේ භාවනා කරනකොට පේන රූපය පටවියාපෝ තේජෝ හම්බ කරලා යන කන්නේ ඊට පස්සේ ඒක ගෙවුනට පස්සේ උන්චිලාව නතර වුණත් අත් එක වහගෙන ඉනකොට ඒක පැද්දෙන්න වගේ දැනෙනවා වගේ මොකද්ද රූප සංඥාවක් විතර ඒක සුද්ධ වශයෙන්ම ඇතුලෙන් පිටතට එන සංඥාවක් කවදාකවත් යෝගාවචරයට බෑ පිටින් ඇතුළට එන එකයි ඇතුළෙන් පිටතට යන එකයි වෙන් කරලා අඳුරගන්න. ඉතින් ඒක නිසා එයාට පේන්නේ මේ දැන් ඉන්නේ පිටේ ඉඳලා ඇතුළට එන එකක් වගේ. ඉතින් එයා හැම වෙලාවෙදීම වැඩ කෙරුවේ මූලධර්මයක මම තියෙන දෙයක් බලනවා බලන දේ තියෙනවා කියන මේ මූලධර්ම තමයි එයා වැඩ කරන්නේ. දැන් මෙතෙන් ගියාට පස්සේ රූප සංඥාවක් තියෙනවා ඒ දේ බලනකොට ඒක නিত্য සුඛ සුබව පවතින තියනවා කියන හැඟීම තමයි යෝගාවචරයට එන්නේ මොකද අපේ ස්නායු පද්ධතිය වැඩ කරන්නේ මේ විදියට. ස්නායු පද්ධතිය වැඩ කරන්නේ යමක් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. ඉතින් නමුත් තියෙන මේ දේ සම්පූර්ණ මනෝකුම්භකමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. පසන්න මනසෙන් දැක්කනම් යාට තේරෙන පටන් ගන්න මුළු සංසාරේ මේ වාගේ මේ හීනක මායාවක මිරිඟුවක ළමා සෙල්ලංගයක ඇති දේ මම මාගේ කියාගෙන ගත කරපු මට කවදානම් ස්පාසාවක් ලැබෙයි මේක මිරිඟුවක් බව දැනගන්න වෙලාවේදී මේක මායාවක් බව දැනගන්න වෙලාවේදී ඒ යෝගාවචරයට හම්බෙන විශාල ස්පාසාවක් ඒකට ප්‍රසන්න මනසක් අවශ්‍යයි මොකද මේක එනකොටම පදුට්ඨ මනසෙන් බැලුවොත් දෝෂ සහගතව එයාට ඇත්ත දෙක හොයන්න බෑ ඇස් දෙක ඇරලා දවස් ගාණක් යනකම් රැයට නිින්ද යන්නේ. බත් කන්න බෑ. මොනවාදෝ වෙලා. මේක නිකන් හරියට මේ ලස්සන හොඳ කැම මේසයකට ගිහිල්ලා බඩ පිරනකම් කාලා ඒක වමනේ කරලා අර බත් පිඟාන කණ්ඩ ඉස්සලා පිඟාන ඇති මේසේ තිබුණ හැටේ වමනේ කරපු දෙකයි බලනකොට මහා වක්කාරයක් එනවනේ මහා ඒක බලනකොට එපා කරන ගතියක් වෙනනේ. අනිත් වගේ මෙතෙක් කල සංසාරේ වශයෙන් රස ගඳ පහස සියල්ල වශයෙන් දක්ව මේ බත් එකක් කන්න ඉසල බත් එකක් කාලා වමනේ කරපු එකක් දිහා බලනකොට බල්ලෙක් ඇවිල්ලා ඒක කනවා දකින්නකොට මොකද හිතෙන්නේ? වමනේ කරපු එක බත් බත් බත් බත් බත් ගාලා කාගෙන කාගෙන යනවා බල්ලෙක්. ඒකෝට බලහන්ින්ටත් හරියක් පිළියයි. අර වමනේනේ ඊට හපන් කක්ක කිරුවට පස්සේ කනවා දැක්කොත් එහෙම. අරකම තමයි කක්ක කරන්නේ. ආය කොටින් දැම්මත් එකයි පස්සෙන් දැම්මත් එකයි එකයි. අන්න ඒ වගේ මේ සංසාරේ මේ රස කරපු දේ ප්‍රේමණීය දේ මේ සංඥාවලා දිරවගත්තට පස්සේ බගත් මගත් දිරෙව්වත් සම්පූර්ණයෙන් දිරෙව්වත් ඉතුරු වෙන දිහාට දිහා බලනකොට මහා සංවේගයක් පහළ වෙනවා මහා හෙන ගහච්ච සෝම් පිටිනියක් වගේ හිතට තේරෙනවා මේකේ කොම්බේ තේරෙනවා ඉතින් ඒ නිසා යෝගාවචරයට මේ දෙයට හැඩ ගැහෙන්න මේ අනුව තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න විශාල කාලයක් යනවා. ඒ කාලය හරහා සිදුවෙන දේට ඒ වෙනස් වෙන ක්‍රමයට කියනවා හතරවෙනි ආර්ය සත්‍ය කියලා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ දැන් තමයි. ඒ මොකද මේකේ නිබ්බිදාව පහළ වෙච්ච නිසා. ඒ නිබ්බිදාව පහළ වුණාට පස්සේ තමයි තේරෙන්නේ මීට පස්සේ මේ අවශ්‍යතාවයට මේ කැම ටිකක් කෑවට කාපිරියා මගුල් ගෙදර ගියා වගේ කන්න යන්න එපා. උදේටත් කන්න ඕන, දවල්ටත් කන්න ඕන. අන්න වගේ ඇඳුමක් ඇඳට විලිවහ ගන්න මිස ඕකි මේ කාටවත් කාමකෝප ඇති කරන්න වැඩේ කරන්න යන්න එපා. ගියක් හදාගත්තට අවැසි වලින් මිදෙන්න ඕක මේ ගෘහ නිර්මාණ ශිල්ප තරගෙන් පළවෙනිය වෙන්න ඕක හදන්න ඕන කමක් නැහැ. ලෙඩක් ආවට පස්සේ ලෙඩේ සනීප කරන්න බෙහෙත් ප්‍රමාණයක් අවශ්‍ය තමයි. නමුත් ලෙඩේ එන්නත් ඉස්සර උණ ගැනෙන්න ඕන ගමක් නැහැ. ආන්නේ විදිහට තියෙනවා අපි මෙතෙක් කල මොන තරම් බයකින්ද මේක දිහා බැලුවේ. නමුත් මේ රූප සංඥා පිළිබඳව අවබෝධය ඇති වුණාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා. මේවට යම් ප්‍රමාණයක සංවේදීකමක් ඕනේ. නමුත් අපිට කවදාකවත් ප්‍රමාණي තේරෙන්නේ අධික සංවේගී වෙනවා නැත්නම් මේව නැති කරන්න උත්සාහ කරනවා අන්නේ දේ වෙන්නේ නැතුව මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාට භාවනාව ආහාරයක් වෙන්නේ යෝගාවචරය පර්යංකේදී මේක තේරුම් ගත්ත දවසේ ඊට පහුවෙන් දෙදලා හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම හැම ආජීවයක්ම ජීවන රටාවක්ම මේකට සකස් වෙන විදියට හැඩ ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් ਸਰුවචනන්සේ සඳහන් කරන එකට ගෝ කල්යර. සත්‍ය මේකයි කියලා අවබෝධ වුණත් මොකද අපි කල්ප කෙල කෝටි ගාණක් කාමයට පහඳලා කාමාශාව දිගේ හැදිච්ච ශරීරයක් මේ තියෙන්නේ. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ මනුස්ස ශරීරයේ තියෙන සුවිශේෂත්වය තමයි මේක දැක්කට පස්සේ කාමයටම ලිපිට හෝ රහසේ වැඩ කරෝ මේ ශරීරය බොහොම ජයට බොහොම උජාරුව භ්‍රමචරිත ලෑස්ති කරන්න පුළුවන්. වෙන කිසිම ආත්මික කවදාකවත් මේක කරන්න බෑ. කාමයේ තියෙන ආධිනව අවබෝධ කරන්නත් බෑ. අවබෝධ කරන ප්‍රති හැඩ ගන්නත් බෑ. අනේ එවැනි වටිනා ආත්මයක් තමයි මනුෂ්‍යාත්ම භාවය කියන්නේ. නමුත් එවැනි ආත්මක ඉඳගෙන උපත්්‍යත් කාමයේ මැදත් කාමයේ අගත් කාමයේ වෙලා යනවනම් සික්ඛා එක එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති කියලා අපි මේ දතයුතු සංඥා ටික ජීවිතයේදී අත්දකලා තිබුණ නැත්නම් මේ රූප කර්මස්ථානේ මේ ආකාසානංචායතනේ මේ විඥානංචායතනේ ආදි වශයෙන්. ඊ යෝගාචරයෙන් කවුරු හරි කියන දෙයක් අහන්න වෙනවා කවුරු හරි කියන දෙයක් මත රඳාපවතින්න වෙනවා. ඇත්තට මේ රූපය ගෙවම් කරපුවාම හම්බ වෙන ඒ ආයතනය අරූප ධ්‍යාන පළවෙනි එක කියලා තමයි අටුවාව සඳහන් කරන්නේ. ආකාසානංචායතන ආකාශය අනන්තයි ආකාශය අනන්තයි රූප කියන එක සීමිතයි රූප 102ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙන 96ක්ම තියෙන ආකාශය ඒක අනන්තයි ඒත් එක බලන රූප ශුන්‍යයි ගණන් ගන්න දෙයක් නැහැ අන්න ඒක දිහා බලාන ඉන්නකොට මේ ආකාශය අනන්ත බව මුකින්ද තේරුම් ගන්නෙ විඥානේ එනිසා විඥානේ ඊට වෙඩි අනන්ත වෙන්න ඕනේ. ඒ විඥානේ හොල්මනක් තමයි රූප තිබුණත් නැතත් රූප තියෙන්නාසේ මායා කරනවා. අන්නේ මායාවේ පුස්ස දකින්නකොට මේ මායා විඥානය කියන්නේ මායාකාරයක් බව සංඥා අනුව ලෝකේ රවට්ටන එකක් බව රැවටිච්ච ලෝකයක් තමයි මවාපාන එකක් බව මේ තියෙන දේ පේන්නෙත් නැහැ පේන දේ ඇත්තෙත් නැහැ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන સંદર્ભය තුල අපි මේ ගමන් කරන්න පටන් අරගත්තොත් අන්දාලිය කැලේ ඇවිදින්න වගේ යණ යනත හැප්පෙන්න පටන් ගන්නවා හැප්පෙන හැම දෙයකින්ම ඉන්ජන ස්පන්දන කම්පන චංචල ඇති වෙනවා. නමුත් මේ තියෙන දේ නෙවෙයි පේන්නේ උඹට ඕන දෙයි පේන්නේ. ඊට ගිය දන ආදර රජ මාලිගාව සෑදේ මොන යකා වුණත් කමන්නේ ලස්සනයි කියලා ආදරේ හිතුණාට පස්සේ ඉතින් ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නවා. ඉතින් යුනිවර්සිටි එකේ වගේ කැත කෙල්ලෙක් යාළුනාට පස්සේ කට්ටිය එකතුලා කණ්ණාඩි කොට්ටමක් කරන් දෙනවා. ඔන්න කණ්ණාඩි දැම්ම දවසමයි තේරෙන්නේ මොකක්ද මේ අහුවෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට කොහොමදත් අහුවෙලා ඉවරයි. ඉතින් ඒ වගේ මහා පුදුමයි එක එක්කෙනෙක් එක එකනට තමන්ගේ එක්කෙනෙකුගේ රස එක්කෙනෙකුට වාස වෙන හැටි. ඉතින් එහෙව් ලෝකේ අවබෝධ කරාට පස්සේ මේ සංඥා අනුව අපි නටන නැටවිල්ල පරියන්කේදී සාක්ෂාත් කරාට පස්සේ ඒකේ ඒකේ ලේසයක් ඒක යම් ප්‍රමාණයක් සක්මනේදී දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩ කරගෙන යනකොටත් අපි මේ කරන්නේ සෙල්ලම් ගේක සෙල්ලම් බතක් ඉවණක් පමණයි. එයින් එහාට මේකේ මොකක්වත්ම ගන්න දෙයක් නැහැ. අපි දැන් මේ සිංහල බෞද්ධ පවුලක ඉපදිලා මේ ශ්‍රී ලංකරාට මැරිලා ගිහිල්ලා වෙන ආත්මික වෙන පවුලක ඉපදුනොත් වෙන සංස්කෘතියක වෙන කතාවක්. තිරිසං ආත්මික ඉපදුනොත් වෙන කතාවක්. අර සම්පූර්ණ වෙනස් දෙයක්. නමුත් දැන් තිරිසනුම් කරන දෙයට තිරිසං කියලා බයි. තිරිසං වෙච්ච දවසේ මිනිස්සෙක් වෙච්ච දවසේ මිනිස්සු කරන වැඩවලට පුදුමාකාර විදිහට බණිනවා. එක දවසක් මේ කරපොත්තු දෙන්නේ කුණු වලක කකා ඉන්නවා. කකා ඉනෝට එක කරපොත් එක්ක කිව්වලු ඔබ දන්නේ මචං අපේ ගෙදර අලුතෙන් ගිහි හදලා පැන්ට්‍රියක් හදලා තිනවා. පුදුම පිරිසිදුයි. කිසිම කරපොත්තකට මේකට යන්න බෑ. හරිය පිරිසිදුයි. ඒකට බේත් කාලා හරිය මේ තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සු හරිය පිරිසිදු කරන්නේ. අනික කරපොත්ත කිව්වලු මේ කන බොන තැන් වල කැත කතා කතා කරන්න එපා කියලා. ඒ කරපොත්තට හරිය අප්පිරියාවක් මේ පිරිසිදුකම. කනමන දැන් වල ඔය ජරා කතා කතා කරන්නේ. බුදුට ජරාව තමයි කණ්ඩ ඕනේ. ඉතින් ඒ වගේ තේරුම් ගත්ත දවසේ මේ කන ජරාවේ ප්‍රමාණය ඇත්තට මේ රූප සංඥාවෙන් ඇති කරලා දෙන්නේ ජරාව කැම නතර කරන එක නෙවෙයි කන රාත්තල් ගන්න කියන. ඔබ දැන් මෙච්චරක් මෙච්චර අංගාණක් බඩේ. මෙච්චර කෙලෙස් උපදෝලා කියන. මේ වැඩේ මෙච්චර කෙලෙස් උපදිනවා කියලා උපදින කෙලෙස් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ රාත්තල් ගන්න කියන. දැන් මෙච්චරක් කෙලස් බඩේ කියලා. ඊට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා මෙච්චර කෙලස් කන මට කවුරුත් ආය අලුතෙන් හුණියම් කරන්න ඕනෙත් නෑ කවුරුත් දඬුවම් දෙන්න ඕනෙත් නෑ මෙහෙම ඇති. ඒතර කවදාකවත් මේ මනුස්සයා තව කෙනෙක්ගේ ඍතුවේ කාලගුණේ වෙනස්කම් දකින්න යන්නේ කවදද මම මේක අඩු කරන්න කියන මේ කෙලස් වලට දෙන ආහාර අඩු කිරීමේ කටයුතර පටන් ගන්න එක නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. මොකද ඊට ඉස්සර මේක දැකලා තියෙන්න එපා. බුදුරජාණන්සේ කියනවා මේක දැකපු නැති මිනිස්සෙක් යම් ප්‍රතිපදාවක් කරන එක හුදු සීලබ්බත පරාමාශයක් විතරයි. මේක දැක්කට පස්සේ තමයි ඌට සීලෙ පිහිටන්නේ. ඇයි මේ දේ කරන්න කියලා මේ මනසට තේරෙනවා. මොකද රාත්තල් ගාන දන්නවා. කාපු රාත්තල් ගාන දන්න නිසා මේ මනස ක්‍රමේ රාත්තල් ගාන අඩු කරනවා මිසක් කිලෝ වලින් කියන්නේ යන්නෙත් නැහැ, නැති කරන්න යන්නෙත් නැහැ. ටික ටික ටික ටික අඩු කරනවා. ඒක නිසා අපි එතෙන් යනකම් යම් සීලයක් රැක්කනම් ඒක නිකන් සීලයේ වට සැකිල්ල විතරයි. එහෙම නැත්නම් පොට්ටෙට කරපු වැඩක්. කවදා හරි මේවා දැක්කට පස්සේ තමයි මනුස්සයට සීලය කියන එක ශීලපද පරාමාසයෙන් වෙන් කරන්න පුළුවන් ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත් අයින් කරනවා. එයා දන්නවා ඊට පස්සේ ප්‍රතිපදාට ආස්සේ මෙච්චරයි. ඔය එක එකනා කියන දේවල් වලින් අවශ්‍ය කරන්නේ මෙන්න මේ ටික තීරණ යන්න පුළුවන් කියලා. ඒ වගේම යාට තේරෙනවා විචිකිච්ඡාව කියලා මේ මතුවෙන රූප නැති වුණත් රූප සංඥා මතුනට පස්සේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියන මිනිහට මතුවෙන්නේ මේක තියෙනවාමයි කියලාම තමයි. නමුත් ඒක සැකයට තුඩු දෙනවා මිස කද්දාකත් ඥානයට තුඩු දෙන්නේ මේ මේ හරුබ හිද්ද වෙන්නේ මේ මගේ කියලා කොටසක් අල්ලන්න නිසා. බුද්ධ ලෝකයේ තියෙන ධාතු මනසකාරය මේ විදිහට බලන්න පුළුවන් නම් සරුවත්. නමුත් මේ මගේ කොටස කියලා අල්ලපු ගමන් ඒ සක්කාය දිට්ඨිය නිසා පුදුමාකාර මිරිකල ඇල්ලිලක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මනුස්සයාට ඒ රූප සංඥාවේ තියෙන මේ බොල් ගතිය, කොම්බේ, හිස් ගතිය දකින්න දකින්න දකින්න සී භාවනා සඳ අවශ්‍ය කරන සීල මෙච්චරයි කියලා තේරෙනවා. අන්න අවශ්‍ය මේවටත් අපි කෙලස් කියලා හිතාගෙන හිත පීඩා අරගෙන මෙතෙක් විඳවපු දේවල් සියල්ලම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය කියලා නිර්වුල් භාවයකුත් ඇති කර ගන්නවා. ඊට පස්සේ තේරුම් ගන්න මේ මම මාගේ කියන කොටස 100%ක් නැති කරන්න බැරි නම් විශාල ප්‍රදේශයක් අල්ලපින්නට විශාල කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. සුළු ප්‍රදේශයක් අල්ලපනසට සුළු කෙලෙස් ප්‍රදේශයක් තියෙන නිසා ප්‍රයෝජනයේ සලකලා පමණක් අල්ලන ටික අල්ලන්න අඩු කරීමේ ක්‍රියාවලිය පටන් අරගත්තට පස්සේ යට තියෙනවා ඒකෙන් Taman වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. එකයි තියෙනවා නම් තියෙන තකතිරුකම විතරයි. මෝහේ පමණයි. නොදැනුවත්කම පමණයි. නමුත් දැනුවත්කම එnde එnde එnde එnde තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ තකතිරුකම නැති කරන්න අවශ්‍ය කරලා තියෙන්නේ මේ රූපේ රූප සංඥාවේ වෙන් කරලා දැනගන්න එක දැනගන්න දැනගන්න එතනත් සමතුලිතතාවයක් එතනත් සමබර භාවයක් එනකොට තවත් ආනෙන්ජ සප්පායක් අටවිඩි ගැඹුරු අටවිඩි සූක්ෂම අටවිඩි ඇතුලාන්ත වූ ආනෙන්ජ සප්පායක් මෙයාට තේරෙන පටන් අර ගන්නවා. තාමත් හැබැයි සරුවච්චන් වහන්සේ මේ ආනන්ද සප්පාය නිවන කියලා කියන්නේ. අපි හිතත් ධර්ම දේශනාවට සම්බන්ධ වෙමු. සම්බන්ධ වෙලා බලමු. මෙතනින් කොහොමද ඊගාව ආනන්ද සප්පායට අපි යන්නේ? ඒකාය සික්ඛාව ඒකා සික්ඛාය සංඥා උපංජති ඒකා සික්ඛා සංඥා නිරුද්ධಂತಿ මේ රූප සංඥාව පිළිබඳ ඇතිවෙච්ච මේ සංඥාව මොකකින්ද අපි ප්‍රතිස්ථාපනය කරලා ඊට වෙඩි ගැඹුරට යන්නේ කියන එක එnde ende ende ende මේ ආනන්ද සප්පාය සූත්‍රයේ තියෙන නිසයි මට හිතුනේ මේක භාවනා වැඩමුළුවකට වටිනවයි කියලා. නමුත් තාමත් දුවන්නේ ගිය රිට්‍රීට් එකේ කියපු ටිකමයි. ඉතින් අපි සුද්ධ කරන සුද්ධ කරන යම් පුළුවන් තරම් ප්‍රයෝජන తీරණ නම් ඒකම කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ ටික ගෙවම් කරලා අපි ඒ සූත්‍රය ඉතුරු ටිකට යන්න ඒ සඳහා අපි හෙට දවසට වෙලා විතුරු කරලා අද මෙතනින් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා